ධර්මය අහද්දී ධර්මය අහලා නැහැ. ධර්මය අහද්දී ධර්මය අහලා නැහැ. එයා ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. මේකට පින්වතුනි හේතුවක් තියෙනවා. ඒ තමයි අපි පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නේ අපට මොනවා හරි ගන්න. අපට අපේ සමාජ පසුබිමේ එක අපට වැටලා තියෙනවා. ඒ තමයි අපි නිවන් යන්නේ. අපි සසරෙන් නිදහස් වෙන්නේ. අපි සෝතාපන්න වෙන්නේ. අපිට හොඳ වැදගත්කමක් ඇති කරගන්න. අපි බුදුරන් වහන්සේගේ ධර්මය අහන්නේ ඇත්ත හොයන්න නෙමෙයි. ඔන්න කෝණේ හොඳට තේරුම් ගන්න. බුදුරන් වහන්සේ පෙන්වුවේ ඇත්තක් නම් සත්‍යයක් නම් පෙන්වුවේ අපි මේ සත්‍ය දහම ඉගෙන ගත යුතු සත්‍ය හොයන්නද නැද්ද? සත්‍ය හොයන්න. අපි මේ පැත්තේ ඉඳලා අපට මොනව හරි ගන්න ඕනෑ කියන කෝණෙන් එක ඉගෙන ගන්නකොට අපේ සත්‍ය හොයන බව මිස්මතු වෙයිද නැත්නම් අපේ තියෙන තැන අනුව අපේ හැඟීම අනුව අපි එකෙන් දෙයක් ගනීද අපේ තියෙන හැඟීම අනුවයි අපි එකෙන් දෙයක් ගන්න සත්‍යම හොයන්නේ නේ අපි ඇත්තටම ධර්මය ඉගෙන ගන්නකොට ධර්මය ඉගෙන ගත්තා කියලා කිව්වට අපි කරන්නේ අපට වැටහෙන යම් වූ කෝණයක් තියනවාද ඒකට අනුව ගන්නවා අන්න ඒ කෙනාට කියනවා ප්‍රඥාව නැති කෙනා කියලා. මේක තියෙනවා පින්වතුනි චංකී සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය දෙකේ. ඒකේ පැහැදිලි කරනවා සත්‍ය හොයන්න නැති කෙනාගේ ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ පහක් තියෙනවා සත්‍ය හොයන්න නැති කෙනාගේ. පහ තමයි සද්ධාවෙන් පිළිගන්නවා. රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන් දිටි නිච්ඡානක්ඛන්ති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ගැන ලොකු විශ්වාසයක් අපි තුල ඇති වෙලා තියෙනකොට දැන් සත්‍ය හොයන යගීම නෑ. තව කෙනෙක් මොකක් හරි කියනකොට ඒක එහෙමම පිළිගන්නවා. දැන් අපට දේව ඇදහිලි ගොඩාක් දේවල් එදිලා තියෙන එකත් එක්ක. දැන් හිතනවද යා? විචක්ෂණයේ තියෙනවද? නැහැ. අන්න යාට නැහැ සත්‍ය ගවේෂණ බව. එයාට ධර්මය හොට අවබෝධ කරන්න බෑ. තව එක්කෙනෙක් ඉන්නවා රුචි. දැන් අපි ඔන්න කැමති දෙයක් තියෙනවා. අපේ අපි දැන් අපේ ජීවිතේ අපි කැමති විදිහක් තියෙනවා කියමුකෝ. ඒ කැමති විදිහටම යමක් කවුරු හරි කියනවා. දැන් මොකද වෙන්නේ? ඒකත් එක්ක එකඟ වෙනවා. අන්න එයාගෙත් දැන් හිතන්න දෙයක් එයාට තියෙනවද? හිතන්න දෙයක් නැහැ. එයාටත් ධර්මය අවබෝධ කරන්න බෑ හැවුවට. ඊළඟට තමයි අහලා දැනගත්ත දේ. දැන් අද ගත්තත් අපි නූතන විද්‍යාවෙන් අහලා දැනගත්ත දේ. නැත්නම් අපට වටපිටාවෙන් එහෙම් මෙහෙන් ආපු කෑලි දිනවනේ ධර්මයේ කියලා. බුදුරණවහන්සේගේ ධර්මයේ පින්වතුනි සද්දම්ම සම්මෝසූත්‍රය පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ධර්මයේ පද ව්‍යංජන එක ඉගෙන ගත්තේ නැත්නම් එයා ධර්මයේ විනාශ කරන කෙනෙක් කියලා. දැන් අපට එහෙම මෙහෙන් කෑලි ඇහුණා නම් ඒ කෑලිනේ. කෑලි ගත්තොත් අපට අර්ථය ගන්න පුළුවන් වේද? මම ඒකට උපමාවක් කියන්නම්. ඔන්න නඩුකාරයෙක් කියනවා යම්කිසි කෙනෙක්ව මොනවා හරි කාරණාවකට නඩු කියලා ඉවරුනහම එයා නිර්දෝෂී. නඩුකාරයා නියෝගයක් දෙනවා සමන් කියලා කෙනෙක් සමන් මරන්න එපා නිදහස් කරන්න කියලා. එතකොට එයා මොකද කරන්නේ පණිවිඩය කරපස් එතන පණිවිඩය අහගත්ත එක්කෙනා ඒ ඒ සමන් කියන එක්කෙනා ඉන්න තැනට එතන එතන බලාගන්න එක්කෙනාට ලියලා යවන පණිවිඩය සමන් මරන්න එපා නිදහස් කරන්න. මෙයා හැබැයි ක්‍රමව දාන්නේ මරන්න කියන දැනි. වැරදිලා. දැන් අරයට යනවා ඒක. දැන් අඩුකාරය මොකද තීන්දුව කරේ? සමන් මරන්න එපා නිදහස් කරන්න. දැන් අරයට යන්නේ පණිවිඩය මොකද්ද? මරන්න කියන තැන ක්‍රමව දැම්මේ. සමන් මරන්න එපා නිදහස් කරන්න. මොකෙන්ද වැරදුනේ? කමා වෙන්නේ කමාවෙන් ඒක වැරදුනා නම් එහෙන් මෙහෙන් ඇහිලා ගත්ත කෑලි අපි තියාගෙන ඉද්දි කොහොම වරදීද ධර්මයේ මේ ලෝකයේ දෙයක් මේනේ මේ ලෝකයේ දෙයක් ලෝකෝත්තර ධර්මයක් කියන කාරණාවේදී ආධ්‍යාත්මික චින්තනයක් දියුණු කරන කාරණාවකදී එහෙන් මෙහෙන් කෑලි අහුලා ගත්තොත් කොච්චර වැරදීමක් වරදීද බුදුරණවහන්සේ පෙන්වන සද්දම්ම සම්මෝහ සූත්‍රයේ යම් කිසි කෙනෙක් පද ව්‍යඤ්ජන පිළිවෙලට ධර්මයේ ඉගෙන ගන්න නැත්නම් ඉගෙන ගන්න නැත්තම් කියලා දෙන්න නැත්තම් එයා අවබෝධ කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ධර්මයේ විනාශ කරන කෙනෙක්. ධර්මයේ විනාශ කරන කෙනෙක්. ධර්මයේ අතුරුදහන් කරන කෙනෙක්. එතකොට බලන්න එහෙනම් අද අපේ සමාජයේ අපි අර එහෙන් මෙහෙන් ඇහිඳගත්ත කෑලි තියෙනවා. සෝතාපන්න වීම, සකදාගාම වීම, අනාගාම නිවන් දැකීම, සංසාර දුකෙන් නිදහස් වීම, පංච උපාස්කන්ධේ පටිසමුපාද ධාතු ආයතන බොජ්ජංග මාර්ග කියලා එහෙන් මෙහෙන් අපි අහුලගත්ත කෑලි ටිකක් තියෙනවා. මෙන්න මේ එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි තියෙනවනේ. දැන් ඒකට අනු ඕන්න කියන දේ ගැලපෙනවා. ඇත විද්‍යාවට එක කියන දේ ගැලපෙනවා. දැන් අහලානේ තියෙන්නේ ඒකට. දැන් මොකද වෙන්නේ? අපිට අනුගත වෙනවනේ. දැන් හිතනවද හිතන්නේ. අන්න එයාටත් විචක්ෂණේ නැහැ. එයාටත් ධර්මය අවබෝධ කරන්න බෑ ඇහුවට. ඒක තමයි සද්ධා රුචි අනුසරව. ආකාර පරිවිතක්ක. තමන් හිතන ක්‍රමයක් තියෙනවා. කල්පනා කරන ක්‍රමයක්. දැන් අපිට විද්‍යාවට අනුව කල්පනා කරන ක්‍රමයක් කෙනෙකුට තියෙන්න පුළුවන්. තව කෙනෙකුට එහෙන් මෙහෙන් ඇහිඳගත්ත කෑලි එක්ක ධර්මයේ කියලා ඒකට අනුව කල්පනා කරන ක්‍රමයක් තියෙන්න පුළුවන්. දැන් අර කියන එක ඇහෙනකොට මොකද වෙන්නේ? ඒකට ලස්සනට ගැලපෙනවා. දැන් මොකද වෙන්නේ? ඒක පිළිගන්නවනේ. දැන් හිතනවාද එතකොට අහයි නෑ එයාටත් හිතන්නේ එයාටත් අවබෝධ කරන්න බෑ ප්‍රඥාවනේ ආකාර පරිවිතක දිටිනිච්ඡානක්ඛන්ති තමන් මොනව හරි අහලා තමන්ට निराවුල් වෙච්ච එකක් දැන් තියෙනවා නිවැරදිව දකින්න එකක් තියෙනවා එක්කෝ එහින් මෙහින් අහලා දැනගත ධර්මයේ කියන එකකින් නැත්නම් විද්‍යාවේ निराවුල් වෙච්ච එකක් තියෙනවා ඒකට අනුව දැන් කෙනෙක් කියනකොට ඒක ඇහෙනවා දැන් හිතනවද හපව් නෑ අන්න ඒකට අවබෝධ කරන්න බෑ කියනවා මේක චංකේ සුටි තියෙන්නේ මේ කරුණු පහ නැතිව කෙනෙක් කිදෙනවනම් අන්නේ කෙනාට තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට එහෙනම් පින්වතුනි මේ කාරණා අපි තුල ඇති කරගන්නට අපට කොච්චරනම් අවධානයකින් තථාගත ධහම ඉගෙන ගන්න ඕන වෙයිද? අසාමාන්‍ය අවධානයක් ඕන. ශ්‍රී